හොඳයි. එහෙනම් අපි ගිය පාර ධාතු මනසිකාරය පිළිබඳව ටිකක් කතා කළා. ධාතු මනසිකාරය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ පිළිබඳව කතා කරන්නේ. ස්වභාව ධර්මයේ. සුද්ධ ධර්මයන්ගේ පැවැත්මක් විතරයි මේ ලෝකය කියලා කියන්නේ. සුද්ධ ධම්ම කියන්නේ ස්වභාවයෙන්ම ඇත්තා වූ දෙය. සුද්ධ ධම්ම කියන්නේ. සුද්ධ ධර්මයක් කියන්නේ රූපයක් නෙමෙයි. නාමයක් නෙමෙයි. විඥානීය විඥානීය සුද්ධ ධර්ම වලට යනවා නාම රූප නෑ එතන. සුද්ධ ධර්ම වල. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙනවා. එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. අන්න එතන අපි රූප කියලා කියනවා. තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, එතකොට උණුසුම් ස්වභාවය සහ හමා යන ස්වභාවය. මේවා සුද්ධ ධම්ම වලට යන්නේ. මේ ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වේගයක් වේගවත් වෙලා තියෙනවා. ආන්ගේ එකට එකතු වෙලා තියෙන නිසා තමයි අපේ ඉඳුරන්ට අල්ලන්න පුළුවන්. එකට එකතු වෙලා තියෙන නිසා අල්ලන්න පුළුවන්. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. වේගවත් වෙලා තියෙන නිසා. මම ඉදත් මේ ගැන කතා කළා. දැන් ගිනි පෙලෙල්ලක් අරගෙන කරුවලට වෙලා වේගවත් කරලා කරකවනවා. එතකොට අපි ගිනි වලල්ලක් කියලා ගිනි වලල්ලක් ඇත කියලා මුලා වෙනවා. ආන්ගේ මුලාව තමයි මේ ලෝකය කියලා කියන්නේ. මායාකාරී ලෝකය කියන්නේ. මායාකාරී ලෝකය කියන්නේ මායාවකට අහු වෙලා ඉන්නේ මුලාවක්. මුලාවක් වගේ මේක. මායාවක්ම නෙමෙයි මායාවක් වගේ. ඇයි ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ආන් ඒවට කියනවා රූප කියලා. තේරුණා නේද? එතකොට මේ රූප අතර ඉදත් අපි කතා කළා සියලුම රූපස්කන්ධය අරගෙන කොටස් හතරකට අපි බෙදා දැක්වුවා එදා. ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං කියලා. ඒතර ද්‍රව්‍ය කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් පටවි එහෙම නැත්නම් තද ස්වභාවයේ වැඩිපුර ගත්ත අවස්ථාවට අපි කියනවා ද්‍රව්‍ය කියලා. ද්‍රව්‍ය කියන්නේ පටවි ධාතුව නෙමෙයි. පටවි ධාතුව වැඩිපුර ගත්ත අවස්ථාව. ද්‍රව කියලා කියන්නේ ආපෝ ධාතුව හෙවත් මේ ඇලෙන ස්වභාවයේ වැగిරෙන ස්වභාවයේ වැඩිපුර ගත්ත අවස්ථාව. ගින්දර කියන්නේ උණුසුම් ස්වභාවය. උණුසුම් ස්වභාවයේ වැඩිපුර ගත්ත අවස්ථාව. සුලඟ කියලා කියන්නේ hama යන ස්වභාවයේ වැඩිපුර ගත්ත අවස්ථාව. එතකොට මෙතන තියෙන්නේ රූප හතරක්. ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුලං. රූප හතරක් තියෙනවා. මේ රූප හතරෙම ධාතු හතර තියෙනවා සංකරණය වෙලා. මේ ධාතු හතර වෙන් කරන්න බෑ කිසිම කෙනෙකුට වෙන් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉපදුනත් බුදු වුණත් පිරිනුවන් පෑවත් මේ ලෝකයේ ස්වභාව ධර්මය ඔබ තමයි. මේක ස්වභාව ධර්මයක්. සම්බුදුවරු මේවා හොයාගත්තා. මේ ස්වභාව ධර්මයාගේ යථාර්ථය හොයාගත්තා. නමුත් මේ ස්වභාව ධර්මය කියන එක කාටවත් නවත්තන්න බෑ. එතකොට මේ රූප හතරක් බවට අපි පත් කරගත්තා. මේ සියලුම රූපස්කන්ධේ කොටස් හතරකට බෙදුවා. ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං කියලා. එතකොට මේකේ අපිට හැම රූපයකම ඔය ධාතු හතර දකින්න පුළුවන් වෙන්න ඕනේ. සමහරුන්ට අපැහැදිලි තැන් තියෙනවා දකින්න. පැහැදිලිම රූපේ තමයි සුළඟ කියන රූපය. මේ සුළඟ කියන රූපය තුළ පැහැදිලිවම ධාතු හතර දකින්න පුළුවන් අපිට. අපි දැන් සුනග කියන රූපය තුළ බලමු ඈ. කිසිම වැරද්දක් නැතුව ඇඟේ හැප්පෙනවා කොච්චරවත්. නේද? <laughs> කිසිම වැරද්දක් නැතුව ඇඟේ හැප්පෙන්න එනවා. මොනවද? සුලං. හැප්පෙන්නේ පටවි ධාතුව. යමක් හැප්පෙනවා නම් පටවි ධාතුව තමයි හැප්පෙන්නේ. තේරුණා නේද? ඒතර මේ සුලංග තියෙන රූපය තුළ පටවි ධාතුව තියෙනවා පැහැදිලිවම තියෙනවා මෙන් දැන්ක හැප්පෙන්නේ නැතිල ඔය ඔය හැප්පෙනවා ඔය සුළං වලට පුළුවන් ගස් ගල් පෙරලන්න පුළුවන් ඒ මොකද හැප්පෙනවා හිල්ලා හැප්පුණාන් පස්සේ තමයි පෙරලෙන්නේ ඔය ගස් එහෙම පෙරලන්න පුළුවන් එතකොට ඔය සුළඟ තුල තියෙනවා සිසිල් බව ජල වාෂ්ප තියෙනවා සුළඟ තුල උණුසුම් බවක් තියෙනවා නේද ආපෝ ධාතුවක් තියෙනවා තේජෝ ධාතුවක් තියෙනවා. සිසිල් බවක් තියෙනවා උණුසුම් බවක් තියෙනවා. සුළුෙන් හරි තියෙනවා. වැඩිපුර තියෙන්නේ මොකක්ද? හමා යන ස්වභාවය. වායෝ ධාතුව. ඉතින් සුණකට වාතයේ මේ සුණකට වායෝ ධාතුව කියන්න එපා. වායෝ ධාතුව කියොත් වැරදි. සුණඟ සුළඟට කියන්නේ සුළඟ කියලා. වාතය කියලා කියනවා ඒ වුණාට වායෝ ධාතුව නෙමෙයි ඈ. වැඩිපුර වායෝ ධාතුව තියෙනවා. එතකොට ද්‍රව්‍ය ද්‍රව ගිනි සුළං. එතකොට අපි මේ ජලය ගැන බන් පොඩ්ඩක් බලමු. ද්‍රව ද්‍රව පිළිබඳව බලමු. මේ ජලය හැදෙන්නේ වායු දෙකක් එකට එකතු වෙලා නේද? වායු දෙකක් එකට එකතු වෙලා තමයි ජලය හැදෙන්නේ. ඉතින් වායුව තියෙනවා කියන එක කියන්න දෙයක් නැහැ. ඊළඟට මේ ජලයට පුළුවන්කම තියෙනවා ගස්ගල් පෙරලලා දාන්න. අර සුනාමිය ඇවිදින්න නමල දැම්ම රේත් පිට දෙකට නේද? හැප්පුණා. වතුර ටිකක් අරන් කෙනෙකුට රිදෙන්න ගහන්න පුළුවන්. බාල්දියෙන් නෙමෙයි. වතුර වලින් ගහන්න පුළුවන්. <laughs> ඈ ඒ ගහන්න පුළුවන්කම තියෙන පටවි ධාතුව නිසා නේද? පටවි ධාතුව තියෙනවා. එතකොට ජලයේ තුල උෂ්ණත්වයක් තියෙනවා සීතත්වයක් තියෙනවා. වැඩිපුර තියෙන්නේ මොකද්ද? ද්‍රව. එම්ද ඇලෙන ස්වභාවය, වැగిරෙන ස්වභාවය. ඒ ජලය කියන රූපය ගත්තත් හොඳට මේක පැහැදිලි කරගන්න පුළුවන්. ගින්දරත් වගේ. ගිනි දැල්ලක් අපේ ඇඟේ හැප්පෙන්න පුළුවන්. ගිනි දැල්ලක් හැප්පෙනකොට අපිට පොඩි ගැටීමක් ඇති වෙනවා. ගිනි දැල්ල වලින් හැප්පෙනකොට. තේරුණේ? දැන් ගිනි දැල්ලක් අපි හිතමුකෝ මොකක් හරි දැල්ලක හරි එහෙම නැත්තම් මොකක් හරි කොළයක හරි හැප්පෙනවා කියලා ඒක ටිකක් එහාට යනවා. ගිනිදැල්ල හැප්පෙනකොට එහාට යනවා ඒක. පිච්චෙන එක ඇත්ත. නමුත් හැප්පිලා තමයි පිච්චෙන්නේ. ඊළඟට ගින්න තුල ජලය තියෙනවා. ජල වාෂ්ප තියෙනවා ගින්දර තුල. ඊළඟට උණුසුම් ස්වභාවය වැඩි. ඒතර මේ හමායන ස්වභාවයක් ගින්න තුල තියෙනවා. ගින්නට උපාදාන වෙන්නේ මොකද්ද? වාතය. වාතෝපදානය. වාතය තමයි උපාදාන වෙන්නේ. එතකොට ද්‍රව්‍ය දැන් ද්‍රවත් බැලුවා, වින්දරත් බැලුවා, සුණගත් බැලුවා. ද්‍රව්‍ය කියන්නේ මේ තියෙන්නේ මේ මේ ත්‍රිකෝණ මානත්වයෙන් යුක්ත වුණා වූ මේ ගල් පර්වත ආදී දේවල් පටවි ධාතුව වැඩිපුර තියෙන තැන ද්‍රව්‍ය. දැන් ඔය කොටයක් කපලා බලන්න පොල් කොටයක් හරි කෙහෙල් කොටයක් හරි ඈ ඒවා තියෙනවනේ ඉතින් ජලය තියෙනවනේ. ද්‍රව තියෙනවා. ඇලෙන ස්වභාවය තියෙනවා. ඊළඟට උණුසුම් ස්වභාවය ඔගේ තියෙනවා. ඊළඟට ওই වාස්යෙන් හුලං ගමන් කරන ස්වභාවයක් තියෙනවා. දැන් ওই පොල් කොටයක් කපලා බලන්න ඔය වාස්යෙන් හුලං ගමන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට පොඩි පරීක්ෂණයකින් අපිට මේ රූපස්කන්ධය පිළිබඳව යම්කිසි තීරණයකට එන්න පුළුවන්. එතකොට මේ රූපස්කන්ධය කියලා කියන්නේ කුමක්ද? ධාතු හතරක සංකලනයක්. මේ රූපය ගැන අපි කතා කරගෙන යන්නේ. ඒකට ගිය සතියේ ආපු කට්ටියට මේක නමුතුයේ මුලට යන්න අවශ්‍ය නැහැ. දැන් අපි මේ කතා කරන්නේ කායානුපස්සනාවෙහි කය සම්බන්ධ කරගෙන කතා කරන්නේ. කය නිසා ඔය කට්ටිය විඳින දුක් මම පෙන්නවා. කය නිසා ඉඳගත්ත් දුකයි හිටගත්ත් දුකයි කෑවත් දුකයි නොකෑවත් දුකයි ඈ මේ මම පෙන්වන්නේ සෑහෙන්න දීරාපත් වීම, ජරාවටපත් වීම, වෙහෙස කර බව මේ කය පෝෂණය කරන්න අපි කොච්චර වෙහෙසටපත් වෙනවද? කය නිසා විඳින දුක් පෙන්වනවා. ඊළඟට අපි කය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන ගියා. කොච්චර දුක් විඳක් කමන්නේ මේක වටිනා දෙයක් නන් නේද? මේක රත්තරන් දෙයක් රත්තරන් නම් එහෙම නැත්නම් වටිනා දෙයක් නම් සුවඳ හමන දෙයක් නම් කොච්චර දුක් විඳක් කමන්නේ. අන්න ඒක තමයි මේ කය නිසා අපි දුක් විඳගෙන කය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. මේක වටිනා දෙයක් නම් කොච්චර දුක් විඳක් කමන්නේ තියාගන්නම් කියලා හිතාගෙන නේද? කමන්නේ නැහැ වටිනා දෙයක් නම් නේද? හැබැයි මෙතෙන්දී ඔයගොල්ලෝ මුලා වෙන්න එපා. සිත ඉවත් වෙලා ගිය කය ගැනයි මම මේ කතා කරන්නේ. මල කඳක් ගැන කතා කරන්නේ ඈ. දැන් නම් මේකයි නම් වටිනා මේක මට උස්සගෙන මේ කට ළඟට අරන් ගිහින් බොන්න පුළුවන් උනේ මේ කය නිසා නේ. මේ අත නැත්තම් පුළුවන් මේ කන් දෙක නැත්තම් බණ අහන්න පුළුවන් ඇස් දෙක නැත්තම් මෙහාට එන්න පුළුවන් දිව නැත්තම් කන්න පුළුවන් එතන නෙමෙයි මම මේ කතා කරන්නේ. උඟ දෙනේ කොතන පටලවා ගන්නවා. මම කතා කරන්නේ සිත පැත්තකට දාලා කය විතරක් අරගෙනයි කතා කරන්නේ. නැත්නම් මේ කයෙන් හරියට දේවල් කරන්න පුළුවන්. තේරුණා නේද? මේ මේ කයෙන් කරපු දේවල් නේ නම් මේ තියෙන්නේ. හැබැයි යුක්තිසියත් එක්කලා එකතු වුණාන් පස්සේ මේ මේ ගොඩනැගිලි හැටිය මලමිනියක් නෙමෙයි. මලමිනියකට වකරන්න බෑ. සිතත් එක්කලා එකතු වුණාන් පස්සේ මේ කයෙන් හරි හරි වැඩ කරන්න පුළුවන්. හඳට යන්නත් පුළුවන්. නොයෙක් දේවල් කරන්න පුළුවන්. බුදු වෙන්නත් උපකාර වුණා. ඒක නෙමෙයි මම කතා කරන්නේ සිත පැත්තකට දාලා කය අරගෙනයි මේ කතා කරන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේක සිත පැත්තකට දාලා දවසක් දෙකක් තුනක් තිබ්බොත් ඉදිමිලා ඉදිමිලා ඉදිමිලා නිල් පාට වෙලා පුපුරලා ඕජාව වෙක් කරනවා. කුණු වෙලා ඉස්ම ගලලා ගලලා ගලලා ඕජාව පොළොවට ගිලා වහිනවා. ආන් ඒකයි මම මේ කතා කරන්නේ. කය හිතත් එක්කලා තියෙන කය නෙමෙයි. එතකොට කය කියන්නේ කුමක්ද කියලා තමයි අපි හොයාගෙන දැන් යන්නේ. දැන් මම කිව්වා කය කියන්නේ රූපයක් පමණයි. කය කියන්නේ රූපයක් පමණයි. මේ කය කියන රූපේද කියන්නේ හිත ඉවත් වෙලා ගියන් පස්සේ කිසිම ප්‍රාණයක්, ජීවයක්, ඇඟීමක්, දැනීමක්, චින්තනයක්, වින්දනයක් මොකවත්ම නැහැ. තේරුණේ? ඊළඟට අපි කය පිළිබඳව පරීක්ෂණයක් කරන්ද හිත ඉවත් වෙලා ගිය කයක් ළඟට ගියා එදා. මලකඳක් ළඟට ගියා. මේ ඔක්කොම හිතින් කරන්නේ පරීක්ෂණයක් නෑ මෙතන. එතකොට මල කඳක් ළඟට ගිහිල්ලා S2 අරින්නේ කිව්වා. ඇඟිල්ලක් උස්සන්න කිව්වා. පොඩ්ඩක් වාඩි වෙන්නේ කිව්වා. අනේ මොකවත් බෑ. කිසියම් ප්‍රාණයක් නෑ. ඔන්නම් පොඩ්ඩක් පුච්චර බැලුවක් කමන්නේ. කෑ ගහන්න කියලා බලන්න. කෑ ගහන එකක් නෑ නේද? වින්දනයක් නෑ. චින්තනයක් නෑ. හැඟීමක් දැනීමක් නෑ. ආන්න කය කියන්නේ කොමක්ද කියලා මේ පරීක්ෂණයෙන් අපි අවබෝධ කරගත්තා. හ්ම් රූපයක් පමණයි. කය කියන්නේ රූපයක් පමණයි. මේ තනකොළ ගහකට තරම්වත් ප්‍රාණයක් නැහැ මේ කයට. තනකොළ ගහක් නම් මරන්න පුළුවන්. නමුත් මේ කය මරන්න පුළුවන්. මල මල කඳක මරන්න දෙයක් තියෙනවා. මෙන්න මේවා බොහොම සරල උපමා අරගෙන සරල වචන වලින් තේරුම් ගන්න තියෙන දේවල්. තේරුණේ? මහා ලොකු දේවල් නෙමේ. ප්‍රායෝගිකත්වයේ තුලින් තේරුම් ගන්න තියෙන දේවල්. කය කියන්නේ රූපයක් පමණයි. පැහැදිලි නේද? දැන් ඔය කට්ටිය ඉතින් ඒවා හිතන්න පටන් ගන්න මේ හාමුදුරුවෝ කිව්වේ ඇත්තද කියලා. හිත ඉවත් වෙලා ගිය කයක් ළඟට ගිහිල්ලාම බලන්න ඕනේ. ඊළඟට අපි ගියා රූප කියන්නේ කුමක්ද කියලා හොයාගෙන ගියා. රූප කියන්නේ කුමක්ද? අන්න එතනින් තමයි ධාතු මනස්කාරයට යන්නේ. මම කිව්වා රූප කියලා කියන්නේ ස්වභාව ධර්මයන්, ස්වභාව ශක්ති හතරක් එකට එකතු වෙලා පවතින තැන කියලා. ස්වභාව ධර්ම. මෙයාට සුද්ධ ධම්ම කියලාත් කියනවා, ස්වභාව ධර්ම කියලාත් කියනවා. ස්වභාව ධර්මයන්ගේ ස්වභාවය තමයි හතරක් නිතරම එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ චලනය, ভাইබ්‍රේෂන්. හ්ම්. සුද්ධ ධම්මා පවත්තන්තය කියන්නේ අන්න ඒකයි. සුද්ධ ධර්මියෝ හතරක් එකට එකතු වෙලා පවතිනවා. ඒ කවදාවත් වෙන් කරන්න බෑ. බුදුවරු පහළ වුණත් නැතත් ඒක මේ ස්වභාව ධර්මයාගේ ස්වභාවයකට කියන්නේ. ස්වභාව ධර්මයාගේ ස්වභාවය තමයි ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ආන්නේ හතරක් එකට එකතු වුණ නිසා තමයි ඉදරන්න පොදුරු වෙන්නේ. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. ඒක මුලාවක්. හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ට ගොදුරු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඒ ඉඳුරන්ට ගොදුරු වෙන රූප ඇත කියන මතේ මෙහෙටගෙන ඉන්නවා. තේරුණා නේද? එතකොට මේ රූප ඇත කියලා කිව්වොත් වැරදි. මොකද ඇති වෙනකොටම නැති වෙනවනේ. නැත කිව්වත් වැරදි. ඇයි නැති වෙනකොටම ඇති වෙනවා. මේ රූප ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. ඇත කියන්න බෑ ඇති වෙනකොටම නැති වෙනවා. නැත කියන්නත් බෑ නැති වෙනකොටම ඇති වෙනවා. ආන් ඒක තමයි පවතිනවා කියලා කියන්නේ. ප්‍රවර්තනය, භ්‍රමණය, චලනය ඈ ධම්ම චක්කම් පවත්තිතං කියලා කියන්නේ ධම්සක කරකවන ලදී. ධම්සක කියලා කියන්නේ ධර්ම චක්‍රය. චක්‍රයක් තල්ලු කරන්නේ නැහැ නේද? චක්‍රයක් කරකවනවා. ඒ බුදුහාමුදුරුවෝ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කළා කියන්නේ ධම්සක කරකිරුවා කියන්නේ මොකද්ද මේ ධර්ම චක්‍රය කියලා කියන්නේ? ධර්ම චක්‍රය කියලා කියන්නේ මේක අසත් ධර්ම චක්‍රයක් ඈ. භව චක්‍රය. පටිච්ච සමුප්පාදය. මේකට අගක් මුලක් නැහැ. චක්‍රයකට අගක් මුලක් නැහැනේ. අවිද්‍යාව නෙමෙයි මුල අවිද්‍යාවටත් හේතුවක් තියෙන්න ඕනේ. ඒකට අවිද්‍යාව මුල වශයෙන් පෙන්වන්නේ මොකද්ද? අවිද්‍යාවෙන් තමයි මේ භව චක්‍රය සංසාර චක්‍රය කඩන්න පුළුවන්. තේරුණා නේද? අවිද්‍යාව නිසා තමයි භවයට යන්නේ. එතන එතන තමයි බුදුහාමුදුරුවෝ සූත්‍ර 10000 ගණනක දෙන්නලා තියෙන්නේ මේ සංසාර චක්‍රේ කඩන්න පුළුවන් තැන පෙන්වන්නේ. මෙන්න මෙතනින් කඩලා දාපල්ලා කිව්වා. මේ ලෝකයේ පිළිබඳව මේ රූපස්කන්ධයාගේ වේගය පිළිබඳව අනවබෝධය නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇලෙනවා, ගැටෙනවා. මේ රූපවල තියෙනවා ප්‍රිය රූප, අප්‍රිය රූප කියලා කොටස් දෙකක්. මිහිරි, අමිහිරි, ප්‍රිය, අප්‍රිය එතකොට අවිද්‍යාවේවත් අනවබෝධය නිසා ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා. මොකද ඇත කියන මතේ නෑ ඉන්නේ. අර වේගය දැකලා නෑ ඒ කට්ටිය. අර ගිනි වලල්ලට ගිනි ගිනි පෙඩෙල්ලට ගිනි වලල්ලක් කියලා රැවටිලා තියෙන්නේ ආන් ඒ වගේ. එතකොට අවිද්‍යාව නිසා තමයි මේ භවය එහෙම නැත්නම් විඥාන නාම රූප ඒවත් සිත භවයට යන්න සකස් වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවට ප්‍රහාරයක් එල්ල කරපු හැටි. විද්‍යාව ඇති කරගත්ත හැටි ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ තණ්හාවට යන්නේ නෑ. උපාදානයට යන්නේ නෑ භවයට යන්නේ නෑ. ආන් ඒක නිසා මේ අසත් ධර්ම චක්‍රයේ හෙවත් භව චක්‍රයේ සංසාර චක්‍රය කඩන්න පුළුවන් තැන තමයි උන්වහන්සේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටන් ගත්තේ. අවිද්‍යාවෙන් කඩන්න කියලා. ඊතර ධම්සක් පැවතුම් සූත්‍රය කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදයේ දේශනා කරපු තැන. ධර්ම චක්‍රය කියන්නේ ඕකයි. භව චක්‍රය අසත් ධර්ම චක්‍රය එතන තමයි අපි දකින්න ඕනේ ඉස්සරලා අසත් ධර්මය. ඒ අසත් ධර්ම චක්‍රය කැරකිලා ලබාගත් ඵලයක් තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ ජීවිත පැවැත්ම කියන්නේ අසත් ධර්ම චක්‍රය කරකෝල කරකෝල ගිහිල්ලා ජාතිය ගිහින් දැම්ම. ජාතිය ගිහින් දැම්මට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔය තියෙන ඵලය අසත් ධර්ම චක්‍රයෙන් ලැබෙන ඵලය. තේරුණා නේද? ඉතින් අද ඔය ධර්ම චක්‍රය කියන එකටත් හුඟ දෙනෙක් මුලා වෙලා ඉන්නවා ධර්ම චක්‍රය කියලා කියන්නේ මෙන්න මෙහෙත් තියෙනවා මේක ගන්න මම ළමේ නැති ඔය. නෑ. ආර්යස්ථායික මාර්ගය ධර්ම චක්‍රයක දරන් තියෙන්නේ. ආර්යස්ථායික මාර්ගය කියන්නේ චක්‍රයක්ද මාර්ගයක්ද? මාර්ගයකට චක්‍රයක් කියන්න පුළුවන්. බෑනේ. <laughs> ඉතින් ඕක කරේ ගහගෙන ඉන්නවා ඉතින්. ධර්ම චක්‍රය කියලා. ඔය ටිකවත් කියලා දීලා නැහැ නේද ඉතින්. ධර්ම චක්‍රය කියන්නේ අසත් ධර්ම චක්‍රය, භව චක්‍රය, සංසාර චක්‍රය. පටන් ගන්නෙ අවිද්‍යාවෙන්. අවිද්‍යාව මුල නෙමෙයි. අවිද්‍යාව කියන්නේ වැරදියට දැකීම. වැරදියට දකින්නත් දෙයක් තියෙන්න එපාය. මොනවද වැරදියට දකින්නේ? මේ විඥාන, නාම, රූප. රූපස්කන්ධය ඒක කවදාවත් මේ රූපස්කන්ධේ හට ගැනීම නවත්තන්න බෑ කාටවත්. ධාතු හතරක් එකට එකතු වෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා නෙමෙයි පවතිනවා ඈ. ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. ඉතින් මේ පැවැත්ම කියන එක දන්නේ නැතුව මේක ඇත කියන මතේ පිහිට ගන්නවා. අන්න එතනින් අවිද්‍යාවට ගියා. මේ පවතිනා වූ දේවල් පවතිනවා කියන්නේ අනිත්‍යයි කියන එකනේ. චලනයනේ. මේ චලනය නිට්ටයයි කියලා දකිනවා. ඒක වේගවත් වුණාන් පස්සේ එහෙම තමයි පේන්නේ. මේ රූපස්කන්ධය නිට්ටයයි කියලා දකිනවා. මොකද වේගවත් වෙලා තියෙන්නේ මේක. ආන් එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. වැරදි අවබෝධය, වැරදි අවබෝධය. අනවබෝධය. ඒ නිසා මොකද වෙන්නේ? මේ රූපස්කන්ධයට ඇලෙනවා, ගැටෙනවා. මගේ කියලා ගන්නවා, මම කියලා ගන්නවා. තේරුණේ? ඒතර අවිද්‍යාවටත් හේතුවක් තියෙන්න ඕනේ නේද? ඉතින් ඔන්න ඕක තමයි මේ ධර්මචක්‍රය දැන් මේ ධම්සප්පවතුන් සූත්‍රය ඔය පිරිත් පොතේ තියෙනවා සමහරව හිතන්නේ නැති ඕක තමයි ධම්සප්පවතුන් සූත්‍රය කියන්නේ මන්ද මගිනම් තේරුම් ගැනීම හැටියට ඔතන තියෙන්නේ මොකක්ද දන්නවද ධම්සක් පැවතුම් සූත්‍රයේ පිළිබඳව සංක්ෂිප්ත වார்த்தාවක් විතරයි තියෙන්නේ උතන. ධම්සක් පැවතුම් සූත්‍රයේ පිළිබඳව සංක්ෂිප්ත වார்த்தාවක් තියෙනවා. එතෙන්දිත් වැඩි හරියක් ඕකේ තියෙන සද්දමනුස්සාවේසොන් කියන එක නෑ තියෙන්නේ. දම්සක් පැතුම් සූත්‍ර දේශනා කරනකොට මේ භූමාට දෙවිවරු සද්ද පැවැත්වවලු ඊට ඒක මේ චාතුරු මහා රාජිකේ යාමේ තුසිතය නිම්මාන රති පරිනිම්මිත ඒ වට සද්ද ගියාලු. ඒ පිළිබඳව වර්ණාවක් නැව තියෙන්නේ. බුදුහාරෝ දේශනා කරලා තියෙනවා මෙච්චර කාලයක් මම සත්‍ය අවබෝධ කරගත්තා බුදු වුණා කියලා ප්‍රකාශ කළේ නෑ අද මම ප්‍රකාශ කරනවා චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි කියලා එටිතර ප්‍රකාශනයක් කරලා තියෙනවා. ඒ ඔය සූත්‍රයේ පිළිබඳව කරලා තියෙන ඊටාම සාරාංශයක්. ඒක තමයි ධම්සක්කයතුන් සූත්‍රය කියලා භාවිතා කරන්නේ. හ්ම්. ඒකේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියලා වෙනම විස්තරයක් තව සූත්‍රයක දේශනා කරලා තියෙනවා. අනාත්මය පිළිබඳව. කොටින්ම කියනවා නම් චතුරාර්ය සත්‍ය දේශනාව ගැඹුරින්ම විස්තරාත්මකව කරලා තියෙන තැන. එළි වෙනකම් දේශනා කළා කියනවා නිකම් සත්‍යවතුන් සූත්‍රයේ. එළි වෙනකම්. තේරුණා නේද? බුදු පියාණන් වහන්සේගේ වාක්ශෛලය ගැන කතා කරනකොට කියලා තියෙන්නේ විනාඩි 20ක ධර්ම දේශනාවක් කළොත් එහෙම මේ දීඝනිකාය විතර වාගේ දිගයි මේ පොත. දීඝනිකාය කියන්නේ මේ මෙච්චර විතර උස පොතක්. පිටුමන් හිතන්නේ 3-4000ක්වත් ඇති. විනාඩි 20ක් බුදුහාරවන්ගේ ධර්ම දේශනාවක් ලිව්වොත් එහෙම මේ 3-4000ක් විතර පිටුවක් තියෙන කිතු තියෙන පොතක් වගේ. ඒ තරම් වාක් ශෛලයේ වාක් වේගයේ වේගවත්. කියලා තියෙන්නේ වට හතක් මහත තල් ගහක් පසාරු කරගෙන යන්න ඊයකින් විදිනවා. මොනතරම් වේගයෙන් විදින්න ඕනද නේද? වට හතක් මහල් තල් ගහක් එහා පැත්තට පසාරු කරගෙන යන්න ඕනේ. ආන් ඒ තරම් වේගවත් වාක් ශක්තියක් බුදුහාරවන්ට තියෙනවා. ඉතින් එළි වෙනකන් දේශනා කළා නම් ඒ මොන තරම් විශාල විස්තරයක් තියෙන්න ඕනද නේද? ඔය පිට දෙක තුනකින් පැය දෙක තුනකින් කියලා ඉර ගන්න බෑ. ඒකත් ඔය ඇදලා ඇදලා ඇදලා පණ යනකන් ඇදලා තමයි පැය දෙකක් කියන්නේ නේද? ඕක කියන්න ඕන නම් විනාඩි 15ක් 20ක් යයි කියාගෙන කියාගෙන යන්න. ඔය ධම්සප්පතන සූත්‍රය අපි කියවරණ ක්‍රියාවක ඕකේ තියෙන්නේ සංක්ෂිප්ත වார்த்தාවක්. බුදුහාරෝ පටිච්චසමුප්පාද දේශනා කළේ. තේරුණා මේ ධම්මචක්කම් පවත්තිතං ධම්සක කරකවන ලදී. මොකද්ද මේ ධර්ම චක්‍රය කියන්නේ? භව චක්‍රය, සංසාර චක්‍රය, අසත් ධර්ම චක්‍රය, අවිද්‍යා පත්‍ය සංඛාරා. මම දැන් කියාගෙන යන්න. හොඳ දෙයක් අහුනොත් තියාගන්න ඈ. අවිද්‍යා පත්‍ය සංඛාරා. සංඛාර කියන්නේ කර්ම. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන ප්‍රතිසන්දි විඥානේ ජාතිය විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලායතනං සලායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදානං උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති මෙන්න දුක්ඛ ස්කන්ධයාගේ සමුදය හොඳ දෙයක් අහුණා නම් මට දෙන්න. සද්ධර්මයක් එම වුණා නම්. ඒක නෑ මං කියන්නේ මේක අසද්ධර්ම චක්‍රය කියලා. දුක්ඛස්කන්ධේ හට ගන්නා වූ න්‍යාය. ඒ න්‍යාය අපි දැනගන්න ඕනේ. දැනගෙන න්‍යායට ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ. හට ගන්න බැරි වෙන විදිහට. ආන් ඒක තමයි බුදුහාරුව පෙන්වන්න කරලා දුන්නේ. ඒතර පටිච්ච සමුප්පාදයෙන් ඉස්සරලාම පෙන්වන්නේ මොකද්ද ඵලය? හේතුඵල ධර්ම න්‍යායයේදී ඵලය පෙන්වන්නේ. ඉස්සල්ලාම් පෙන්වන්නේ ඵලය. මොකද්ද ඵලය? ඵලය තමයි ලෝකය. ඵලය කියන්නේ මොකද්ද? ලෝකය. ලෝකය කියන්නේ මේ තියෙන්නේ ජීවිත පැවැත්ම ලෝකය කියලා කියන්නේ. යම් තැනක දුකද එතන ලෝකයයි. අන්න එතන පෙන්වන්නේ. ජීවිත පැවැත්ම පෙන්නවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඕක තමයි. මේ ජීවිත පැවැත්ම පිළිබඳව කරන පරීක්ෂණයක්. සතිපට්ඨානය කියන්නේ. පොතක් නෙමෙයි. පොත්වල ලියලා ඇති මේක සූත්‍රයක් විතරයි. සූත්‍රයක් කියන්නේ ක්‍රමවේදය කියන එකයි. ඒතර මේ ජීවිත පැවැත්ම කොටස් හතරකට බෙදනවා. සාම්පල් හතරක් ගන්නවා. ඒකෙන් ඉස්සල්ලාම ගන්නේ ඉඳුරන්ට අරමුණු වෙන්න තැන. ඉස්සල්ලාම ගන්නෙ. මොකද්ද කය? මේ තියෙන්නේ රූපය. ඊළඟට වේදනාව. ඊළඟට චිත්තය. ඊළඟට ස්වභාව ධර්ම. මේ මේ ස්ථාන හතර පිළිබඳව හොඳට අවබෝධ කරගන්නයි කිව්වා. එතකොට ශ්‍රද්ධාව ඇති වෙලා ශ්‍රද්ධාව සංවේග ප්‍රසාදේ කරා ගමන් කරනවා කිව්වා. ප්‍රසාද සංවේගය කියලා කියන්නේ ප්‍රසාදේ ශ්‍රද්ධාව නිසා සංවේගය දකිනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුද්ධ බීජය. සංවේගයෙන් දකින්නේ මහා ප්‍රඥාවෙන්. එතකොට සදහැවතුන්ගේ සංවේග ප්‍රසාදය ඇති කර ගැනීම සඳහා ස්ථාන හතරක් දකින්නේ කියලා කිව්ව නේද? සදහැවතුන්ගේ ප්‍රසාද සංවේගය ප්‍රසාදයෙන් සංවේගයට යාම සඳහා ස්ථාන හතරක් දකින්න කිව්වා. ඒ ස්ථාන හතර තමයි කාය, වේදනා, චිත්ත, ධම්ම. පාන ස්ථාන හතර. සතර සතිපට්ඨානය කියන්නේ ඔන්න ඕකයි. ඔය ස්ථාන හතරට සතිය පිහිටවාගෙන පරීක්ෂණයක් කරන්නයි කිව්වා. කය කියන්නේ මොකක්ද? කය නිසා අපි කොච්චර දුරට දුක් විඳිනවද? ආන් එතකොට මේ කය ප්‍රතික්ෂේප වෙලා යනවා. තේරුණේ? කය ප්‍රතික්ෂේප වෙනකොට ඉතුරු වෙන්නේ මොකද්ද හිත? හිත තුළ තමයි වේදනාව තියෙන්නේ. හිතෙනුත් අපිට ඉස්සල්ලාම දැනෙන්නේ වේදනාව. වේදනාව දැනෙන්නේ. ඊළඟට වේදනාව පිළිබඳව බලන්නේ කියුවා. මොකද්ද මේ වේදනාව කියන්නේ කියලා. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න ඕනේ. අපි දැන් පස්සේ ඒව කරනවා. ඊළඟට සිත පිළිබඳව පරීක්ෂා කරන්න කිව්වා. ඊළඟට ස්වභාව ධර්මයෙන් සිත සකස් වෙන ආකාරය ගැන පරීක්ෂණයක් කරන්නයි කිව්වා. අන්න එතකොට මේ පරීක්ෂණේ ප්‍රතිඵල තමයි මේ කයයි සිතයි දෙකේ එකතුව ලෝකයයි කයත් අනිත්‍යයි දුකයි අනාත්මයි සිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ආන් එක තමයි ප්‍රතිඵලය. අන්න ඒ දර්ශනය ඇති කරගත්ත පුද්ගලයාට කයයි සිතයි කියන ලෝකය මගේ කියලා ගන්නත් බෑ අනිත්‍ය නම් දුක නම් ගත යුතු දෙයක්වත් නෙමෙයි අනිත්‍ය කියන වේගයක් නෑ නේද වේගයක් කියන්නේ ගත හැකි දෙයක් නෙමෙයි දුකක් නම් ගත යුතු දෙයක් නෙමෙයි අනාත්මයි කියලා කියන්නේ තමාගේ වසඟෙහි පවතින්නේ නෑ කියන එකයි ඇති වෙනකොටම නැති වෙනවා නම් Taman කියන දේ අහන්නේ නෑ එහෙනම් මගේ කියලා ගන්නත් බෑ. මම කියලා ගන්නත් බෑ. මේ මේක තමයි ලෝකයේ යථාර්ථය. ඒ යථාර්ථයේ දැකීමට ඉස්සල්ලාම කායानुපස්සනාවේ ඉරියාපත පබ්බ චතුසම්පජඤ්ඤ පබ්බ කියන පරිච්ඡේද දෙක ඉදිරිපත් කළා. ඒකෙන් කය නිසා විඳින දුක් දැක්කා අපි. ඊළඟට කය කියන්නේ මොකක්ද කියලා හොයාගෙන යන්නේ කිව්වා. කය කියන්නේ රූපයක් පමණයි. රූප කියලා කියන්නේ කුමක්ද? ඉඳුරන්ට ගොදුරු වන්නේ රූපයයි. ඉඳුරන්න බොදුරන්නේ මොනවද? අන්න එතන තමයි දැන් අපි ඉන්නේ. ස්වභාව ශක්තියන් හතරක් එකට එකතු වුණු තැන ඉඳුරන්න බොදුර වෙනවා. දැන් විඥාන ධාතුව, ආකාශ ධාතුව තනියෙන් තියෙන්නේ. ඒක නිසා ඉඳුරන්න බොදුර වෙන්නේ නැහැ. විඥාන ධාතුවයි ආකාශ ධාතුවයි තනියෙන් තියෙන්නේ. තනියෙන් පවතිනවා. ඒක නිසා අල්ලන්න බෑ ඉඳුරන්ට. ඒතකොට ඉන්ද්‍රයන්ට අල්ලන්න පුළුවන් අර හතරක් එකට එකතු වෙලා තියෙන තැන. එතන ඝනත්වය ඒ වාගේම ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමායන ස්වභාවය එකට එකතු වෙලා තියෙන නිසා ඉදරන්ට අල්ලන්න පුළුවන් අන්න ඒව තමයි රූප කියලා කියන්නේ. මේක ඇත කියන මතේ පිහිටගෙන තියෙන්නේ වේගය නිසා. ඉදරන්ට අහු වෙන්නේ හතරක් එකට එකතු වෙලා තියෙන නිසා. හ්ම් ඉතින් ඒක නිසා මොකද කරන්නේ? ඇත්තනම් ගන්න පුළුවන්. මගේ කියලා ගන්නවා, මම කියලා ගන්නවා. මේ ප්‍රිය රූප වලට ඇලෙනවා, අප්‍රිය රූප වලට ගැටෙනවා. අන්න අවිද්‍යාව නිසා රූපස්කන්ධය ගැන නොදැනීම නිසා තණ්හාවට ගියා. එතකොට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප. ඊළඟට මේ කය සම්බන්ධ කරගෙන බලනකොට ඔය කට්ටිය ඔය පොත්වල දැකලා ඇති මේ කය කියන රූපය අරගෙන කොටස් හතරක් ඒකිනුත් වෙන් කරලා ගන්නවා. කය කියන රූපේ. මම ඉස්සල්ලා මේ කොටස් හතර වෙන් කළේ මුළු සකල රූප ස්කන්ධය පිළිබඳවමයි. ද්‍රව්‍ය, ද්‍රව, ගිනි සුලං කියලා. සියලුම රූපස්කන්ධය පිළිබඳව. මේ කය කියන රූපත් කොටස් හතරකට බෙදනවා. ඒකත් ඔය විදිහටමයි. තද ස්වභාවය, වැරෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමායන ස්වභාවය. ඉතින් අර මම කිව්වෙත් ඒකමයි ද්‍රව්‍ය, ද්‍රව, ගිනි සුළං කියලා කිව්වනේ. ඒක වෙන වචන වලින් සඳහන් කරනවා තද ස්වභාවය. තද ස්වභාවය දකින්ද ඇටකටු ටික ගන්නේ කිව්වා. මේ කයේ තියෙන. ඇටකටු ටික අරගෙන පැත්තකට දානවා. අන්න ඒකට ඉතින් පටවි ධාතු කියලා කියනවා. පටවි ධාතු කියලා කිව්වට මෙතන ධාතුවක් නෙමේ තියෙන්නේ වැඩිපුර තියෙන්නේ පටවිය. ඒක නිසා ඔය හොඳට ඔතන තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔය පොතේ තියෙනවා හරකෙක් මරලා හරකා වෙන් කරන්න දානවා. හරකාගේ යටකටු ටික පැත්තකට දානවා. ලේ ටික, මුත්‍රා ටික, සෙම ටික ඊළඟට උෂ්ණත්වය, වායුව ආදී දේවල් කොටස් හතරකට බෙදනවා. බෙදලා ඉවරලා යටකටු ටිකට කියනවා පටවි ධාතු. අයම් පටවි ධාතු. ලේ ටිකට මුත්‍රා ටිකට අයන් ආපෝ ධාතු. උෂ්ණත්වයට තේජෝ ධාතු. ඒ වාතයට වායෝ ධාතු කියලා ඒ පොතේ තියෙනවා. ඉතින් දැන් අපි මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් නිකන් අනවබෝධයෙන් ඒකට මුලා වෙනවා. බුදුහාඳුරෝ දේශනා කළේ මෙහෙමයි. ඇට කටුවකට පටවි ධාතුව කියන්න බෑ ඒක හරි. මොකද එතන ධාතු හතරම තියෙනවනේ. නමුත් එතන වැඩිපුර තියෙන්නේ පටවි ධාතුව. ඒක නිසා අපි පටවි ධාතුව කියලා කියනවා. දැන් මේ මහ පොළොවටත් පටවිය කියලා කියන්නේ නේද? මහ පොළොවට පෘථුවිය කියලා කියනවා. පටවිය කියලා කියනවා. නමුත් මහ පොළොව කියන්නේ රූපයක්. මහ පොළොව කියන්නේ රූපයක්. අර වැඩිපුර තද ස්වභාවයේ තියෙන නිසා පටවේ කියලා කියනවා. ආන් මේ වගේ යටකටු වල වැඩිපුර තියෙන්නේ තද ස්වභාවය නිසා පටවේ කියලා කියනවා. නමුත් මතක තියාගන්න ඕනේ ඇටකැලක් අස්සේ ওই ධාතු හතරම තියෙනවා. දැන් ලේ ටිකක් මුත්‍රා ටිකක් කෙල්ල ටිකක් සොට ටිකක් සෙම ටිකක් අරගෙන පිත් වතුර ටිකක් එහෙම අරගෙන බලන්නේ ඔක්කොම ගොඩ කරලා බාල්දියට දාලා බලන්න එතෙන්ද අපි ආපෝ ධාතු කියලා කියනවා. මොකද වැඩිපුර තියෙන්නේ ආපෝ ධාතුව නිසා. <clears throat> නමුත් එතන තියෙනවා පටවි ධාතුව තියෙනවා නේද? උණුසුම් බව තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. වාතත් වාතයක් තියෙනවා. තේරුණේ? ආපෝ ධාතුව. පටවි ධාතුව ආපෝ ධාතුව. ඒතර ශරීර උෂ්ණත්වයේ තේජෝ ධාතුව කියලා කියනවා. නමුත් ඒ තේජෝ ධාතුව කියවට උෂ්ණත්වයේ තුල සීතත්වයක් තියෙනවා නේද? පටවි ධාතුවක් තියෙන උෂ්ණත්වය තුළ ගින්දර තුළ තියෙන මම මම පෙන්නුවානේ. දැන් මේ ඇඟිලි තුළ තියෙනවනේ වායුව, ඔය උද්දංගම, අදෝගම කිය කිය තියෙනවනේ. වායුව පිලක් වෙලාට යටින් පිට වෙනවා, පිලක් වෙලාට උඩින් පිට වෙනවා නේද? එහෙම නේද? <laughs> යටින් පිට වෙනවා, උඩින් පිට වෙනවා. <clears throat> ඉතින් ඒක වාතය. ඉතින් වායෝ ධාතු කියලා කිව්වට මොකද? එතන තියෙන්නේ රූපයක් පමණයි. ඒ රූපය තුළ වැඩිපුර තියෙන්නේ වායෝ ධාතුව. ආන් ඒකයි. එතකොට ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං පොදුවේ ගත්තාම මේ සියලුම රූපස්කන්ධය අල්ලන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේකේ ලොකු වැරද්දක් තියෙනවා. වැරද්දක් කියලා කියන්නේ මේවා අනෝබෝධයෙන් ප්‍රකාශ කරපු දේවල් අපේ සම්ප්‍රදායේ කය රූපයයි හිත නාමයයි කියලා තමයි කියන්නේ. කය රූපයයි හිත නාමයයි. ඉතින් කය හැදිලා තියෙන්නේ ධාතු හතරක සංකලණයෙන්. ඒ ධාතු හතර තමයි ඇටකටු ටිකයි, කෙල මුත්‍රා ටිකයි, ලේ ටිකයි, උෂ්ණත්වයයි, වාතයයි. ඔන්න ධාතු හතර, ඔන්න ධාතු හතර එකතු වුණා, ඔන්න රූපේ හැදුණා. කය රූපයයි. බලන්න කොච්චර දුරට මේවා මේ සමීක්ෂණය පරීක්ෂණය කරලා නැහැ නේද? ඉතින් කය රූපයයි කියනවා. එතකොට ඒ කට්ටිය අර ගස්ගල් පර්වත වලට මොනවද කියන්නේ? කය නම් රූපේ එහෙම මොනවද? රූප නෙමෙයිද? ආන්න ඒ ගැන කතා කරලා නෑනේ. කය රූපයයි හිත නාමයයි. ওই මතේ තමයි ඉන්නේ. ඉතින් මේ කය කියන රූපේ හැදිලා තියෙන ධාතු හතරක් එකතු වෙනාලු ධාතු හතර තමයි අර විදිහට පෙන්වන්නේ. ඉතින් ඒක මම එකට දොස් කියන්නේ නෑ. මොකද එතන පට ඇට ඇට කටු තුල පටවි ධාතුව වැඩිපුර තියෙන නිසා අයම් පටවි ධාතු කියලා කිව්වට ප්‍රශ්නයක් නෑ ඒක. ඈ ඒක වැඩිපුර තියෙන නිසා නේද? දැන් අපි හොඳ මිනිහා කියලා කියනවා. හොඳ මිනිහාගේ නරක නැද්ද? තියෙනවා. එහෙනම් හොඳ මිනිහා කියන්නේ? අන්න හරි වැඩිපුර තියෙන්නේ හොඳ නේද? දැන් නරක මිනිහා කියලා කියනවා. ඒ මිනිහාගේ හොඳ නැද්ද? තියෙනවා. වැඩිපුර තියෙන්නේ නරක. තේරුණේ හොඳ මිනිහා නරක මිනිහා. ඒ උණු වතුර කියලා කියනවා. උණු වතුර වල සීතල නැද්ද? තියෙනවා. සිසිල් පැන් කියනවා. ඒවැ උණුසුම නැද්ද? තියෙනවා. ඉතින් අර වැඩිපුර පැත්ත බලලා අපි කතා කරනවා. ඒක නිසා අයම් පටවි ධාතු කියලා කිව්වට ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ හිතා ගන්න මෙතන අර ධාතු හතරම තියෙන බව. හැබැයි කය රූපයයි සිත නාමයයි කියලා සීමා කරගන්න ගියොත් නම් මම කැමති නෑ. මොකද තවත් අර තියෙන රූප. තව තියෙන්නේ ගස් ගල් පර්වත ආදී රූප තියෙන්නේ නේද? එතකොට <clears throat> රූපස්කන්ධය සම්පූර්ණයෙන් ගත්තාම අපි වෙන් කරනවා ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං කියලා. රූපස්කන්ධය. ද්‍රව්‍ය කියලා කියන්නේ ඉඳුරන්ට ගොදුරු වෙන රූප රූප ඔක්කොම ඉඳුරන්ට ගොදුරු වෙනවා. පටවි තද ස්වභාවය වැඩිපුර තියෙන තැනට ද්‍රව්‍ය කියලා කියනවා. ඇලෙන ස්වභාවය වැඩිපුර තියෙන තැනට ද්‍රව කියලා කියනවා. ඔය තෙල්, ගිතෙල් ආදී දේවල් ජලය ගන්නවනේ ද්‍රව කියන ඒවා. ද්‍රවය කියලා කියන්නේ උත්තර ද්‍රවය, දක්ෂිණ ද්‍රවය කියලා කියන්නේ මොහොත වලට නේද? හ්ම්. එතකොට ගිනි ගින්දර සුළඟ ඔය විදිහට කොටස් හතරකට බෙදනවා. එතකොට රූප කියලා කියන්නේ ආන්ගේ වටය. ඉදරන්න ගොදුරවන්නේ රූපයයි ඉදරන්න ගොදුරවන්නේ ධාතු සමූහයක සංකලනයයි. ඒක රූප ඇත කියලා පිළිටන්නේමක් නිසාද පවතින නිසා. මේ පැවැත්ම වේගයේ දන්නේ නැති අය කියනවා ඇත කියලා. ඔන්න රූපස්කන්ධයගේ ස්වභාවය. එතකොට තව තියෙනවා රූප කීපයක් ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා. ඉඳුරන්ද ගොදුරවන්නේ රූපය කියලා මම කියවනේ ඉඳුරන් හයක් තියෙනවා නේද? ඉඳුරන් හයක් තියෙනවා. එහෙනම් රූපත් හයක් තියෙන්න ඕනේ. රූපත් කොටස් හයකට බෙදන්න පුළුවන් ආයේ. ඇසට ගොදුරවන්නේ වර්ණ රූප. මගෙන් අහන්න එපා මොනවද කියලා. ඇහැ අරලා බලන්න. එච්චරයි. මගෙන් අහන්න එපා වර්ණ රූප කියන්නේ මොනවටද කියලා. ඇහැරලා බලන්නකො. ඇහැට ගොදුරු වෙනවා නම් ඔක්කොම වර්ණ රූපවල කියන්නේ. අහන්න දෙයක් තියෙනව නේද? <laughs> කනට ගොදුරු වන්නේ ශබ්ද රූපය. කනට ගොදුරු වන්නේ ශබ්ද රූපය. දිවට ගොදුරු වන්නේ රස රූප. ඒවත් දන්නෝනේ රස කියන්නේ මොනවද කියලා. නාහයට ගොදුරු වන්නේ ගන්ධ රූප. හමට ගොදුරු වන්නේ පොට්ටබ්බ රූප. මනසට ගොදුරු වෙන ඒවාට කියනවා ධම්ම රූප කියලා. ධම්ම රූප කියලා කියන්නේ අපි කරපු කියපු දේවල් වල සටහන්. අනාගතයේ කරන්න හිතාගෙන ඉන්න දේවල් වල සටහන්. කරන ලද plan සහ නොකරන ලද plan. අතීත plan සහ අනාගත plan. ධර්ම රූප කියන්නේ ඒවා. හ්ම්. දැන් මේ plan එක ගහලා තියනවා කියන ලෝකයක් හදන්න ලෝකෙ ඉන්නේ කොහටද? 60ද 90ද 80ද 90ද? මනට එන්නේ. හෙට කොළඹ යන්න ඕනේ. කොහාට දෙන්නේ කනටද? මනට එන්නේ. ඒවා තමයි ධම්ම රූප කියලා කියන්නේ. ඒතර මේ සියලුම රූප තුල ওই ධාතු හතර තියෙන්න ඕනේ. ශබ්ද රූපය තුලක් තියෙන්න ඕනේ. මේකෙන් එකක් අල්ලාගත්තට පස්සේ අනික තියෙන බව අපිට පැහැදිලිව පිළිගන්න පුළුවන්. මොකද මේ හතර වෙන් කරන්න බෑ. මොනවා කරලවත් වෙන් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වල තියෙන මේ සම්බන්ධතාවය ගැන කියලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර වෙන් වෙලා ගියා. <clears throat> වෙන් කළා. බුදු ගුණ දැනගෙන දහම් ගුණ දැනගෙන සංඝ ගුණ දැනගෙන පැහැදීම ඇති කරගත්ත පුද්ගලයාගේ ඒ පැහැදීම නැති වෙන්නේ නැල්ලු. මට මතක් වුණා එතන. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර වෙන් කළත් කවදා හරි වෙන් වුණත් අර තුනුරුවන්ගේ ಗುಣ දැනගෙන පැහැදීම ඇති කරගත්තා නම් කවදාවත් ඒක විනාශ කරන්න බැහැ. වෙන් කරන්න බැහැ. වෙනස් කරන්න බැහැ. බලන්න මේ දෙකේ තේරෙනා නේද? තුනුරුවන්ගේ ಗುಣ දැනගෙන පැහැදීමක් ඇති වුණා නම් කවදාවත් ඒක වෙනස් කරන්න බැහැලු අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ සංකලනයේ වෙනස් වුණත් අරක වෙනස් වෙන්නේ නෑ. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නෑ කියන එක මේ කියන්නේ වෙන් කරන්න බෑ කියන එක. එහෙනම් එක ධාතුවක් අල්ලාගත්තා නම් තියෙනවද කියලා අනිත් ධාතුව අහු වෙනවා තියෙන බව තේරුම් ගන්න ඕනේ. දැන් සද්ද රූපය. ඔය තියෙන්නේ ඕක ඇවිදින්න කනේ හැප්පෙනවා. කනේ තියෙනවා මේ මේ සෝත ප්‍රසාදය කියලා එකක්, කන් අඩිය කියලා කියනවා, කන් බෙරේ කියලා කියනවා. ඕකේ ගිහිල්ලා හැප්පෙනවා. ඒ හැප්පෙන්නේ මොකද්ද? පටවි ධාතුව හැප්පෙන්නේ. හැප්පෙනවා නම් පටවි ධාතුව. එතකොට මොකද වෙන්නේ? කන් අඩි චලනය වෙනවා. කන් බෙරේ චලනය වෙනවා. චලනය වෙනකොට ශබ්දයක් කියලා දැනුමක් වෙනවා. ඕනෙමට වඩා අධික දැඩි ශබ්දයක් හැප්පුණොත් එහෙම කන් අඩි පළල යනවා. ලේ ගලන්න පටන් ගන්නවා. තේරුණා නේද? ශබ්ද රූපේ තුල පටවිය තියෙන මම මේ පින්නුවේ. ඔය කන්දක් පාවුල ගලක් තියනවා කියලා හිතන්නකෝ. ඔය දොළ පාරවල් වල රෙද්දක් ගහන්නකෝ ගලේ. සමන් ටිකක් එහෙම ගාලා ගලේ ගහන්නේ රෙදි. ගලේ ගහපුවාම ටික වෙලාවක් ගියාන් පස්සේ අර කන්දේ හැප්පෙනවා කියලා සද්දේ. සද්දේ ගිහලා ඩෝ ඩෝම් ගාලා හැප්පෙනවා. දී කැල්ලක් අරගෙන එකට ගැහුවත් ඒ කන්ද ගිහින් නැප්පෙනවා මෙහෙම ගහලා පොඩ්ඩක් වෙලා යන්න ඕනේ හැබැයි. මොකද සද්ද රූපය ගමන් කරන්නේ ටිකක් ස්ලෝ මෝෂන් ලා කියන අඩු වේගයකින් ගමන් කරන්නේ. තේරුණා නේද? වර්ණ රූපේ තරම් වේගවත් ගමන් කරන්නේ අඩු වේගයකින් ගමන් කරන්නේ. දැන් අපට හැතැම්ම කෝටි ගණනක් ඈත තියෙන තාරකා මේ ඇහැට ග්‍රහණය කරන්න පුළුවන් ටක් ගාලා. ওই තාරකාවල දුර මේ මොකද්ද මේ ආලෝක වර්ෂ වලින් කියලා තියෙන්නේ ටක් ගාලා හැට ග්‍රහණය කරන්න පුළුවන් නේද? අල්ලන්න පුළුවන් නේ. හඳ පේන්නේ ටක් ගාලා. වර්ණ රූපයට බාධාවක් නැහැ. නමුත් ශබ්ද රූපයට බාධා කර මොකද දන්නවද? සුළඟෙත් තියෙනවා පටවි ධාතුව. සුළඟ හඹාගෙන යන්න එපා, සුළඟ කපාගෙන යන්න එපා. ශබ්ද රූපයේ පටවි ධාතුව තියෙනවා. එතකොට මේක හැප්පීගෙන කපාගෙන තමයි යන්නේ. ඒක නිසා සද්ද රූපයේ වේගය අඩුයි. සුනගෙත් තියෙනවා පටවි ධාතුව, සද්ද රූපයේ පටවි ධාතුව තියෙනවා, පටවි ධාතුව පටවි ධාතුව කපාගෙන හැප්පීගෙන පතු <laughs> පසර පසාර කරගෙන තමයි යන්නේ. ඒක තමයි අර වේගය අඩු වෙන්න හේතුව. ඒතර ශබ්ද රූපේ පටවි ධාතුව තියෙන බව පැහැදිලි නේද? ඔය කලුතර ගෛත්‍ය වගේ එකට ගිහිල්ලා අප්පුඩියක් ගහන්න බලන්න දිඩි බිඩි දිඩි බිඩි ගාලා වදිනවා හතර පටෙම. දෝංකාරය කියලා කියන්නේ හැප්පෙනවා. පිටිවල හැප්පෙනවා කියලා. දැන් ওই විශාල ශාලාවල් තියෙනවා ඉස්කෝල ශාලාවල් එහෙම වසන ලද ශාලාවක් ගැන හිතන්න ඕනේ. වසන ලද ශාලාවක ළමයි ඉස්කෝලේ යටලා ගෙවල් වලට ගිහිල්ලා රෑ 12යි වෙලාව. මේ ඩාන් ඩෝන් ගාල පුටු පෙරලෙනවා කෑක් ගන්නවා කූ කියනවා මං අහකට තියෙනවා. රෑට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්නක බලන්න. පුටු පෙරලනවා ඇහෙනවා. ඒ දවල් කිව්ව හුව ඔක්කොම තියෙනවා ඒක ඇතුලේ. සද්ද රූපේ. ඔයාලා අහලා නැද්ද ඒවා? රාත්‍රියේ ගහන්න පුළුවන් මේ විශාල ගොඩනැගිලි වල දවල්ට කරන කියන දේවල් රැයට ඇහෙනවා එකෙක්වත් නැහැ. ඉලක්ක කට්ටිය බය වෙනවා. පොල්මන් කියලා. පොල්මන්නේ සද්ද රූපේ පිටි වල හැප්පි හැප්පි තියෙනවා. හැබැයි ජනෙල් ඇරලා දැම්මොත් ඒවා ඇහෙන්නේ නැහැ. පිට වෙලා යනවා යන්න. <coughs> ජනෙල් ඇරලා දැම්මොත්. ඔය ඔය පහුගිය දවස්වල ඔය පහල කඩු ගන්නාවේ වයසක ඇත්තොන් නම් මතක ඇති අපි ආගේ අයට. ලොරියක් පෙනගලා 40 ගණනක් මලා. ගස් ගල්වල පල්ලෙහා ගස්වල එල්ලි ළමිනේ තිබුණේ දා. ආ හිතන්නේ 60 ගණන් වල වගේ මට මතක. ඔය 61 හරි 60 හරි වගේ දෙයක. 40 ගණනක් මලා ඉස්කෝලේ ළමයි. අපි ගියා බලන්නත් මිනේ තිබුණේ ගස්වල එල්ලි ලකපු ලොලින් මේ මැරිලා. එතන මාස 3ක් යනකම් අඳෝන ඇහෙනවා. අයියෝ අම්මේ අයියෝ කිය කියා අර මැරෙන වෙලාවේ කියපු අඳෝන ඔක්කොම ඇහෙනවා රැයට ගියාම. රැයට පරිසරයත් නිස්සද්දයිනේ. තුන් මාසයක් නම් තිබුණා නේ ඔක අඳෝන. තේරුණා නේද? <clears throat> තුන් මාසයක් නම් තිබුණා. මොකද මේ ශබ්ද රූපය පටවි ධාතුව තුල මේ මේ වාතය තුල පවතිනවා. <clears throat> ඔය සියලුම රූප පවතින්නේ මේ මේ ආකාශ ධාතුව තුල. ආකාශ ධාතුව කියන්නේ හිස් බව කියලා කියන්නේ. දැන් ඔබයි මායි අතර හිස් බවක් නැහැ. මොකෙන්ද පිළිලා තියෙන්නේ? ආකාශ ධාතුවෙන් නෙමෙයි පිළිලා තියෙන්නේ වායුවෙන් පිළිලා තියෙන්නේ. ආකාශ ධාතුව වායුවෙන් පිළිලා තියෙන්නේ රූප වලින් පිළිලා නැති වෙන්නේ. ඒතර රූප ඇති වෙනකොට ආකාශ ධාතුව නැති වෙනවා. රූප නැති වෙනකොට ආකාශ ධාතුව ඇති වෙනවා. ඉතින් අපි සද්ද රූපය ගැන කියලා ගියේ පටවි ධාතුව ඒක සද්දේ ගමන් කරන්නේ වාතය හරහා. ඉතින් ඊළඟට ගන්ධ රූපය ගත්තත් ඒවයි ගන්ධ රූපයේත් පටවි ධාතුව දෙනවා. ඔය ගන්ධය කියලා කියන්නේ මොකද්ද? යමකින් පිටත් වෙන සියුම් කැබලි. දැන් බලු බෙට්ටකින් දුර්ගන්ධ එනවා කියන්නේ ඒකේ කැබලි සියුම් වෙලා කැඩිලා වාතයට එකතු වෙලා හඹාගෙන යනවා. හමාන යනකොට මේකෙන් මේකේ තියෙනවා ප්‍රසාද රූපයක් නාසය ඇතුලේ ගාන ප්‍රසාදය කියලා ඒකෙන් ඇද ගන්නවා. ඇද ගන්නකොට ඒක චලනය වෙනවා ගැටෙනවා වගේ ලගාන ප්‍රසාදේ. ගැටෙනකොට දැනගන්නවා ගන්ධයක් කියලා. සුගන්ධයක් නම් ඇලෙනවා දුර්ගන්ධයක් නම් ගැටෙනවා. ඒ ගැටීම වෙනයි ඈ. දැන් දුර්ගන්ධයක් නම් ගැටෙනවා කියන්න ඒ ගැටීම වෙනයි. එතන ද්වේෂය. අතන ගැටීම හැප්පීම කියන එක. තේරුණා නේද? හැප්පීම. එතකොට තමයි අර ගාන ප්‍රසාදේ චලනය වෙන්නේ. ආන් ඊට පස්සේ දුර්ගන්ධයක් නම් තව පාරක් ගැටෙනවා. <laughs> එතන ගැටෙනවා කියන්නේ ද්වේෂය ඇති වෙනවා කියන එකයි. සුගන්ධයක් නම් ඇලෙනවා. හ්ම්. ගන්ධ රූප. ඔය විස බීජ කියලා කියන්නේ දුර්ගන්ධය තුළ විස බීජ දිනවා කියන්නේ ඒක තමයි. ඔය පහන් එහෙම පත්තු ගන්න මලමිනියක් ළඟ. මේ මලමිනියෙන් පිට වෙන විස බීජ පුච්චන්න නෑ නේද? ඒකයි. ගිය පාරත් මම මේ ගැන කතා කළා. ගන්ධ රූප, රස රූප, රස රූපය කියලා කියන්නේ මෙහෙම කොච්චර රස දෙයක් තියාගෙන හිටියත් දැනෙන්නේ නැහැ නේද? දැනෙන්නේ නැහැ. කේක් කෑල්ලක් තියාගෙන ඉන්නකෝ බලන්න මේ විදිහට අවුරුද්දක් විතර. මේක ගිහිල්ලා හැප්පෙන්න ඕනේ. හැප්පෙන්නේ පටවි ධාතුව. රස රූපය තුල තියෙන පටවි ධාතුව තමයි දිවේ හැප්පෙන්නේ. අන්න එතකොට තමයි රසයක් කියලා දැනගන්නේ. පටවි ධාතුව තියෙන බව යන්න පුළුවන්. ඕනේ මේක පටවි ධාතුව තියෙනවා. තියෙනවා නම් ආපෝ තේජෝ වායෝ වර්ධින්න විදියක් නැහැ. කවදාවත් ඕක වෙන් වෙන්නේ නැහැ. ඈ පොට්ටබ්බ රූපියක් තියෙනවා. දැන් මෙහෙම කරන් හිටියල කවදාවත් පොට්ටබ්බ රූපේ දැනෙන්නේ නැහැ නේ. හැප්පෙන්න ඕන ගිහිල්ලා. හැප්පෙනකොට තමයි මේ ස්පර්ශය අපිට දැනෙන්නේ. එතකොට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා කියන්නේ ওই ඔක්කොගේම සංකලනයක් ධම්ම රූප කියලා කියන්නේ. අපි වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප ආදී දේවල් ලැබුවානේ. ඒවා යලිත් යලිත් යලිත් යලිත් මනසට ධම්ම රූප බවට පත් වෙලා එනවා. අර වෑම ඡායා සටහන. ඒවට කියන සුකුම රූප කියලා. ඊටාම සියුම් ස්වභාවයක් එතන තියෙන්නේ. ධම්ම රූප. ඒක එන්නේ මනට. මන කියන්නේ රූපයක්. තේරුණා නේද? ඇස වගේම කන වගේම කය වගේම රූපයක්. මන කියලා කියන්නේ. ඒ මනට තමයි ධම්ම රූප ඇදී පවතින්නේ. මනේ තියෙන උපවස් ස්වභාවයෙන් කරපු කියපු දේවල් ඇදී පවතිනවා. ඒතර මෙන්න රූපස්කන්ධය පිළිබඳව කරන පරීක්ෂණය. ධාතු මනසිකාරය කියන්නේ ඒකයි. ධාතුන්ගෙන් සකස් වන ආකාරය පිළිබඳව සකස් කළේ. සාකච්ඡා කළේ. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් ඇති වෙනා තියෙන චලනය තුළින්. අනික ස්වභාව ධර්ම කියලත් ඔයාලට කියනවා. ස්වභාව ශක්ති කියලත් කියනවා. ඊළඟ සුද්ධ ධම්ම කියලත් කියනවා. එහෙමනම් සංක්ෂිප්ත වශයෙන් සාරාංශය කියනවා නම් රූප කියලා කියන්නේ සුද්ධ ධර්ම හතරක සංකලනයක් වේගවත් වෙලා තියෙන එච්චරයි. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ඒ හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ග්‍රහණය කරන්න පුළුවන් ඉදරන්ට. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. රූප ඇත කියන්නේ අනේකයි. ඔය රූපයාගේ වේගය වේගවත් කළොත් 10න් පල්ලෙහාට ගත්තොත් අපිට පේනවා ඔක ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මේක චලනය පේනවා 10න් පල්ලෙහාට ගත්තොත් එහෙම මේක වේගවත් වෙලා තියෙන කොච්චර වේගයෙන් දන්නවද මම හිත කියන්නත් ඇති දැන් අද නූතන විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ රූපස්කන්ධය පිළිබඳව භෞතික රූප ගැන භෞතික තමයි ඉතින් භූතයෝනේ මේ සියලුම රූපස්කන්ධය භෞතිකයි ඒගොල්ල පරීක්ෂණ කරගෙන කරගෙන ගිහිල්ලා පරම අණුව දක්වා ගිහිල්ලා එතනනුත් එහාට ගිහිල්ලා අද ප්‍රකාශ කරලා තියෙනවා නියුට්‍රෝන ප්‍රෝටෝන පිළිබඳව පරීක්ෂා කරලා 10 10 10 20 දෙපාරක් වැඩි කරන්නයි කියලා 10 20 දෙපාරක් වැඩි කරන්න. එතකොට එන්නේ 1.23යි. ආන් ඒ තරම් වේගයකින් මේ භෞතික රූප වේගවත් වෙලා තියෙන්නේ. චලනය වෙලා. vibration motion 1.23ක් වේගය කියන්නේ 50ද මේ මේ බලුබ් දෙකක් නම් බලුබ් දෙකේ විදුලි ආලෝකයේ තත්පරයකට 50යි 50 ස්වරා මෙහෙම කරනකොට 50 සැරයක් නිවෙනවපත් වෙනවා අරක මෙහෙම කරනකොට මෙහෙම කරනකොට 1.23ක වේගයක් වේගවත් වෙලා තියෙනවා <clears throat> ඔන්න ඔබ හොයාගත්ත වෙලාවේ තමයි නූතන විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තියෙන්නේ ලෝකෙ හිටිය මහා විද්‍යාඥයා බුදුහාමුදුරුවෝ කියලා. දැන් මුළු ලෝකෙම කැළඹිලා කැළඹිලා කියන්නේ මේ. ඒගොල්ලෝ දැන් කරගන්න දෙයක් නැතුව ගිහින් තියෙන්නේ. දැන් නූතන විද්‍යාඥයෝ පිළියරන් තියෙනවා බුදුහාමුදුරුවෝ මහා විද්‍යාඥයා කියලා. ඔය ඔක්කොම කඩාගෙන වැටෙනවා. තේරුණා නේද? ධර්මයේ සත්‍ය එළියට එනකොට බුදුදහම බැබලෙනවා. දැන් මේගොල්ල හම්බා වෙලා තියෙන්නේ මොනවා කරන්නද මේක කියලා. කරන්න දෙයක් නැහැ ඉතින්. විද්‍යාව දිනු වෙන්න දිනු වෙන්න ධර්මයේ බබලනවා. ඒකයි කවදාවත් මේක වහන්න හම්බෙන්නේ නැහැ. ඔන්නෝකයි තත්ත්වය. මේ ඒ තරම් වේගයක් මෙතන තියෙන්නේ. ඒ වේගය නිසා අපි ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. එතකොට අර හතරක් ශක්තියන් හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉදරන්න ගොදුරු වෙනවා. වේගය නිසා ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. ඉතින් මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා ඇලෙනවා ගැටෙනවා ඔන්න ඕකයි රූපස්කන්ධයගේ ධාතු මනසිකාරය කියලා කියන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ ගැන හිතන්න ඕනේ මේක තමයි මේ බුදුදහමේ තියෙන ගැඹුරුම මාතෘකාව ධාතු මනසිකාරය රූපස්කන්ධ විභාගය යන්තම් හරි ගෑවිලා ගියා නම් ඇති දැන් හිතන්න ගිහින් ඔය අරිහත් මාර්ගඥානේ අරිහත් මාර්ගයේ වඩනකොට බලන්න කියලා තියෙන රූපස්කන්ධය ධාතු මනසිකාරයනේ වරන්න කියලා තියෙන්නේ. මොනවද මේ සංඥා ගොඩක් නේ මේ තියෙන්නේ? සංඥා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටප්ප සංඥා, ධම්ම සංඥා. එතකොට මේ සංඥා කිව්වත් එකයි රූප කිව්වත් එකයි මේකේ වේගය දැක්ක හැටි කිසිම සංඥාවක් ගන්න බැරුව යනවා. අන්න එතෙන්ද මොකද වෙන්නේ? සංඥා වේදිතය නිරුද්ධ වෙනවා. සංඥා වේදිතය නිරෝධය කියන්නේ අරියත් ඵලය. පස්ස නිරෝධය වෙනවා. ඒකයි. ස්පර්ශ කරන්න බැරි යනවා කිසිම දෙයක්. හ්ම් සංඥා ගොඩක් මේ තියෙන්නේ. ඒ සංඥා ගන්නෙ මත් නිසාද? ඇත කියන මතේ නිසා. ඇත කියන මතේ ඇති වෙලා තියෙන්නේ මොකද? නිට්ටයයි කියන පිළිගැනීම කියන්නේ වේගවත් බව නිසා. වේගය නිසා ඇත කියන මතේ පිටින්න තියෙනවා. වේගයේ දැක්ක හැටි මොනවා කරුණත් අල්ලන්න බැරුව යනවා. හැරෙන්නත් බෑ. හැරෙන්නත් බෑ. එතකොට මේ රූපස්කන්ධය අතර මේ කය කියන්නේත් එක්තරා රූපයක්. මේ කය කියන්නේ එක්තරා රූපයක්. මේ කෝප්පේ ඈ මේක තියෙනවා දැන් බොණ්ඩක් බෑ මම දන්නේ පොඩ්ඩක් බොන්නයි. ඒකත් රූපයක්. මම මේ බිව්වේ මොකද්ද? රූපයක් බිව්වේ. මේකට කියනවා ද්‍රව්‍ය. මේක ද්‍රව්‍ය. මේක ඇතුලේ තියෙන ද්‍රව. හැබැයි ඒකේ කෑලි කෑලි තියෙනවා. දැන් <laughs> ද්‍රව්‍යයක් තියෙනවා ඈ. මේ දෙකම අපි ග්‍රහණය කරගෙන ඉන්නේ මක් නිසාද? අල්ලගෙන ඉන්නේ වේගය නිසා. අරමුණු වෙන්නේ හතරක් එකතු වෙලා තියෙන නිසා. අරමුණු වෙන්නේ හතරක් එකතු වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නේ වේගය නිසා. ඉතින් මිහිරි රසයට ඇලෙනවා මිහිරි රසයට ගැටෙනවා. මිහිරි රූප ප්‍රිය රූපයට ඇලෙනවා අප්‍රිය රූපයට ගැටෙනවා. ඒ තියෙන්නේ. රූප මේකත් රූපයක් මේකත් රූපයක් මේකත් රූපයක් මේකත් රූපයක් මේ කයත් රූපයක් තේරුණා නේද දැන් ඉතින් බලන්න ඕනේ මේ කය කියන රූපයේ තියෙන අනන්‍යතාවය මොකක්ද කියලා බලන්න ඕනේ කය කියන රූපයේ තියෙන වෙනස ආන් මේක තමයි පිළිකුල් භාවනාව පටික්කුල මනසිකාරය කියන්නේ ඔන්න ඕකයි මොකද්ද වෙනස කියන්නද එපාද කියන්න නම් කියයි මට නම් ලැජ්ජාවේ බෑ අප්පා ඕක නම් අහන්න එපා. කමන්නේ හාමුදුරනේ ලැජ්ජා වුණා කමන්නේ කියන්න. කියන්නම් ඈ. අනික් රූප වලට වඩා මේ කය කියන රූපය අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. දැන් මේකත් රූපයක්. මේක ඇතුලේ රූප තියෙනවා. ඔය කොහොම කොහම හරි සුප් ටික බලනවා නේද? මේක අසාරයක් නෑ. ඉතින් මේකේ ගුණයක් තියෙනවා. දුර්ගන්ධයකුත් නෑ. බොණ්ඩක් පුළුවන් නේද? අසාරයක් නෑ. අසුබයක් නෑ. තේරුණේ? නමුත් තව කෝපයක් අරගෙන කෙල ටිකක් ඒ කෝපෙට දාන්න. දාලා පුළුවන් නම් බොන්න. <laughs> ඈ තේරුණා නේද? එතකොට මේ කය කියන රූපයේ තියෙන අනන්‍යතාවය තමයි මම කිව්වේ. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. සියලුම රූපස්කන්ධය ගත්තාම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අන්න වෙනස. හැබැයි මේ කය කියන රූපයේ තියෙන යථාර්ථයේවත් වෙනස දකින්න බෑ. සිතත් එක්කලා කියනකම් දකින්න බෑ. මොකද සිත කියලා කියන්නේ ආත්ම දිට්ඨියෙන් වැසී ගිය අවස්ථාව. සිත කියලා කියන්නේ අපේ සිත වැසී ගින් තියෙන්නේ. ආත්මදිට්ඨිය කියන්නේ හොඳයි හොඳයි නිට්ටයයි සැපයි හොඳයි කියන එකයි ආත්මදිට්ඨිය කියන්නේ. එතකොට මේ ආත්මදිට්ඨියෙන් වැසුණා වූ සිතත් සමග තියනකම් කොච්චරවත් අපිට යෝජනා කරන්නේ ප්‍රකාශ කරන්නේ හොඳයි හොඳයි සැපයි සුවඳයි අර ඔක්කොම බහලා දානවා. ලස්සනයි හොඳයි පිරිසිදුයි ඈ ඒක නිසා අපිට ආත්මදික්කියත් එක්කලා තියෙනකොට මේ කියලා ටිකක් එහෙම ගිලින්න පුළුවන් නේද? දැන් මේ කට්ටිය ගිලින්නකො බලන්න කියලා ටිකක් මාත් ගිලින්නම් ඈ. හරි. ගිල්ලා. ගිලින්න පුළුවන් නේද? වතුර තිබහටත් එක්ක ගිලිනව නේද? දැන් ওই ආත්මදික්කියත් එක්ක තියෙනකම් මේකේ තියෙන අසාරය අසුබේ පිළිකුල පේන්නේ නැහැ අපිට. දැනෙන්නෙත් නැහැ. දැන් කියලා ටිකක් දාන්න පීරිසියකට හරි පොඩි කෝප්පයකට හරි දාලා පොඩ්ඩක් බලාගෙන ඉඳලා පොඩ්ඩක් නායකත් ලං කරලා ගිලින එකයි තියෙන කටේ දාගන්න. පුළුවන් බැයිද? ඇයි බැරි Tamanගෙම නෑ. අනුන්ගේ නෙමෙයි Tamanගේ. Tamanගේ වුණත් බෑ නේද? මක් නිසාද මේක බැරි බව දැනගත්තේ? සිතින් ඉවත් වෙලා ගියා. සිතින් ඉවත් වෙලා ගියා. ඕ කෙල ගන්න පරික්කමත් එපා නේද? ඈ දැන් රත්තරන් පරික්කමක් ගේනවා. හැබැයි කෙල ගහලා නැහැ තව. අලුත් පරික්කමක්. ඔරිජිනල් එකක්. රත්තරන් හදලා තියෙන්නේ. <laughs> කෙල ගහලා නැහැ. දැන් ඕකේ තේ එකක් හදලා දෙනවා. පරික්කමේ තේ එකක් හදලා දෙනවා. සතරම් පරික්කම. බොන්න හැක්කිද? <laughs> ඕල්ගාන් තමයි. බොයි පරික්‍රමගත ඒකක් හදලා දුන්නොත් එහෙම පරික්‍රමගත ඒකක් හදලා දුන්නොත් බොන්න පුළුවන්ද? රාත්තරන්තියා මොනවා වුණත් ඒ ෂේප් එක පරික්කන් ෂේප් එක නෑ තියෙන්නේ. ඈ වත් ටිකක් දාගෙන එහෙම කන්නකෝ. ඒ හැඩෙත් එක්ක අපිරිකුරු සාගතයි නේද? ආ මේක මේක වී හැඩයත් එක්ක පිළිකුරු සාගතයි. හැබැයි ඉතින් ඔය ධාතු මනසිකාරයේ හොඳින් ගත්ත එක්කෙනාට නම් ඔය පටික්කම මොන පටික්කමක් වුණත් කමන්නේ හොඳට විස බීජ නැති කරලා දෙන්නක බලන්න බත් ටිකක් දාගන්න කන්න නැද්ද කියලා බලන්න. ධාතු මනසිකාරයේ ගත්ත අයට ඕක සුළු දෙයක්. එයා දන්නවා මේක රූපයක් ඇති වෙනකොටම නැති වෙනවා මේක. ඉතින් ආයේ කොහෙද ගැටෙන්නේ? දැන් මේ ධාතු මනසිකාරය හොඳට ගත්ත කෙනෙකුට කිල ටිකක් වන්නම් කෝප් එකට දාලා ආයතනයක් ඇදලා අරින්න පුළුවන් කටට දාලා. පුළුවන් පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් එහෙම කළොත් එහෙනම් මම පුදුම වෙන්නේ නැහැ. ඔක රහතන් වහන්සේ ආත්මදිත්‍යයක් නෑ නේ රහතන් වහන්සේ. ඇත්ත වශයෙන් ගැටෙන්න බෑ ඒකට. මොකද ගැටෙන්න බැරි. දැන් වමන ටිකක් ගන්නකො. මොකද්ද මේ රූපයක් නේද? ඇති වෙනකොටම නැති වෙනව නම් ගැටෙන්නේ කොහමද? ඇලෙන්නත් බෑ. ඇලෙන්නත් බෑ කියන්නේ වේගය. වේගය දැක්ක හැටි ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. ওই ආත්මදිත්‍ය තියෙන එකන් තමයි ඇලීමයි ගැටීමයි ඔක්කොම තියෙන්නේ. තේරුණා නේද? ඒතර මේ කය සම්බන්ධ වෙලා තියෙනකම් මෙහි යථාර්ථය පේන්නේ නැහැ. මේ නාය හොටු තියෙනව නේද? දැන් මේ හුලන් ටික උඩට අදිනකොට හොටු හරහා නේද යන්නේ? දුර්ගන්ධයක් තියනවාද? නැහැ. ඕන්නම් හොටු ටිකක් නිකන් මෙතෙන්දී ඕන්නේ පස්සේ ගෙදර ගිහිල්ලා නාය ඇඟිල්ල ගහන්න. ඇඟිල්ල ගහලා ගන්න මෙහෙම කරලා අරගෙන මෙහෙම පොඩ්ඩක් බලන්න. බලලා ආයතනයක් නාය ළඟට කිට්ටු කරන්න බලන්න. මොකවත් නැහැ මේක කඩාගෙන යන්න තරම් දුර්ගන්ධයක් එන්නේ. මම නම් කරලා තියෙනවා. ඒක ඇයිනා වෙන්නේ මට ඕනේ කරන්නේ යථාර්ථය දකින්න විතරයි. තේරුණා නේද? පුදුම ගඳක් තියෙන්නේ. මේකේ ගෑවිලා තියෙනකොටවත් ගඳ එන්නේ නැහැ. දැන් ගඳ එන්නේ නැහැ. නමුත් අර විදිය බලලා මෙහෙම ගාවන්න ඕනේ නැහැ. නිකන් ළඟින් ළඟට ගන්න බලන්න. අන්න ඒ පරීක්ෂණ වලින් අවබෝධ කරගන්න ඕනේ. පොත් බලලා හැම බෑ. තේරුණා නේ? එතකොට මේ බඩ ඇතුලේ වමනේ තියෙනවා. අපිට ගණනක්වත් නැහැ ඉතින්. කොක් ගාලා එළියට දැම්මයන් පස්සේ තමයි ඉතින් පැනලා දුවන්නේ. එතකන් ඉතින් බඩ ඇතුලේ වමනේ තියෙනවා, කෙල තියෙනවා, හොටු තියෙනවා, සෙම තියෙනවා, ඔක්කොමත් තියෙනවා. ඒ වුණාට ඉතින් ලස්සනයි, හොඳයි. හිමි කරගෙන හිමි කරගන්න නැත්නම් හොඳයි. ඇතුලේ වටිනා දේවල් ඇති කිය කියා හිත හිතා ඉන්නවා. හොක් ගාලා එළියට දැම්ම හැටි වමන ටිකක් පැනලා දුවන මොන හිමි කරගන්නද ඊට පස්සේ ඈ ඇට සැකිල්ලකින් කෙලින් කරලා නහර වලින් බැඳලා මස් වලින් හැඩතල ගන්නවලා ඈ හමක් පොරවලා තවත් අවලස්සනන්ද ඇඳුම් අඳලා වැඩියේ වැඩි වැඩි වැඩි වැඩියෙන් අවලස්සන නම් ආවරණත් පලන්දලා වැඩි වැඩියෙන් අවලස්සන කට්ටියට ආවරණත් පලන්දලා වැඩි වැඩියෙන් ගඳ ගහන කට්ටියට සැම්පවුඩරුත් දාලා තියෙනවා. ඉතින් රැවටෙනවා. අද නම් මට වෙන වෙනා ගෙදර යන්න එකක් තියෙනවා. <laughs> ආවඳුරු බුදුම දේවල් නේ ගන්නම දෙයක් නැති කියලා නෙමෙයි. අද නම් කීප දිනක් හරි වෙන වෙනා යන්නේ. <laughs> හොඳ වැඩේ. ඕක අහගන්න න්යාවේ. හ්ම්. ඉතින් මෙන්න මේකයි මේකයි ස්වභාවය. තේරුණා නේද? ඉතින් දැන් ලබන සැරේ මම කෙලින්ම ඇවිදලා මේක ගලවලා බලනවා. මේක හොඳට තේරුම් ගන්න. මේ ධාතු මනසිකාරයම තමයි මට දෙන්න හිතෙන්නේ. මොකද මටත් ප්‍රයෝජනවත් වෙනවා. එතනම තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේකේ පිළිකුල් ස්වභාවය නම් ඕක ඇදලා බැලුවාන් පස්සේ තේරෙනවා. නමුත් අතන තමයි අල්ලන්න තියෙන්නේ. ධාතු මනසිකාරය. තේරුණේ? දැන් එදා මම අර අර වැසිකිළියක් අරගෙන ඇවිදිලා කියලා උපමාව කිව්වා නේද ගිය සැරේ නැද්ද ඒකක් කියන්න ඕනි ඉවරයක් වෙලා නැන්ද හ්ම් අලුත් කරත්තයක් එනවා අලුත් කරත්තයක් ඈ රෙජිස්ටර් කරලත් නැහැ තව ඒක බ්‍රෑන්ඩ් නිව් එකක් බ්‍රෑන්ඩ් නිව් අලුත් එකක් ගොනේ බැඳලා ගොනා වේගයෙන් එනවා ඇවිදලා ගහනවා බ්‍රේක් පාරක් කරත්තේ නවතිනවා ඊට පස්සේ කරත්තේ පැත්තකට දානවා ගුණා පැත්තකට දානවා. දැන් මේකට කරත්තේ කියන්න පුළුවන්ද? එහෙනම් ගුණා කියලාද කියන්නේ? කරත්තේ කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ගුණා කියලා තමයි කියන්න වෙන්නේ කරත්තේ කියන්න බැරි නම්. ගුණායි කරත්තේනේ කරත්තේ කියන්න බැරි මොකද? කරත්තේ කියන්න පුළුවන්. කරත්තේ විගුණ ගන්නත් පුළුවන්. ගුණා වෙනම විගුණ ගන්නවා කරත්තේ වෙනම විගුණ ගන්නවා නේද? කරත්තේ කියන්න පුළුවන්. ඇයි මං අහන්නේ කරත්ත කියන්න පුළුවන්ද? බෑ. කියලා ඉතින් කට පුරුද්දට කියනවා. හිතන්නේ නෑනේ. ඈ. තේරුණා නේද? ඉතින් මේ දැන් මොකද දන්නවද මං කළේ? කරත්තේ කෑලි කෑලි කෑලි කෑලි වලට ගැලෙව්වා. තට්ටුවයි ගරාදී බොත්ගෙඩියයි ඇඳි එන මුරුච්චි ඔක්කොම ගැලෙව්වා. ගලවලා ගොඩ ගැව්වා. ගොඩ ගැහුවා. දැන් මේකට කරත්ත කියන්න පුළුවන්. බෑ නේද? මෙතන තියෙන්නේ මොනවද? ලෑලි කෑලි ගොඩක්, කන කෑලි ගොඩක්, ලී කෑලි ගොඩක් නේද? දැන් පොඩ්ඩක් ලං වෙලා බලන්න දුර්ගන්ධයක් එහෙම තියනවද කියලා. එහෙම එකක් නෑ නේද? 아무තියෙන් මවා ගන්න දෙයක් නෑ නේ. පොඩ්ඩක් ඉතින් අර අලුත් ලෑලි නැති වෙන්නේ නේද? ඕකේ අසාර බවකුත් නෑ වටිනා දේවල් තියෙනව නේද? ඔව් වටිනා දේවල් තියනවාද? තියනවා තියනවා. ඔය ලෑලි කෑලි ටික අරන් ගිහිල්ලා ඇඳක් හදා ගන්නවා, මේසයක් හදා ගන්නවා නේද? වටිනා දේවල් තියනවා. අසාරේ අසුබේකුත් නැහැ. ඔකට බුදියා ගන්නත් පුළුවන් ඕනනම් නේද? අර ලෑලි කෑලි ටික දානවා බුදියා ගන්න අවුලන් ඇති වැඩි. අසාරේකුත් නැහැ, අසුබේකුත් නැහැ, පිළිකුලකුත් නැහැ. අමුතුවෙන් දුර්වර්ණයකුත් නැහැ, දුර්ගන්ධයකුත් නැහැ. ඕවා නිකම් මුලා වෙන්න එපා. නිකන් සාමාන්‍යයෙන් බලන්නකෝ මම මේ කරත් එක ලෝක දැන පොඩ්ඩක් බලන්නකෝ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ගැඹුරට ගිහිල්ලා මොකක්ද හඳුරන්නේ මුළු ලෝකයම අසාරණම් ඕකෙ කොහේ සාරයක් කියලා. ඒ තරම් ගැඹුරට යන්න එපා මේ මොන්ටිසෝරි ඉන්න කට්ටිය. කෙනෙක් මට කියන්න පුළුවන් මොකක්ද හඳුරන්නේ ඔබ වහන්සේ කියන්නේ ලෝකයම අසාරණම්. ඈ දිව්‍ය ලෝකේ තසාරයි නම් ඔය කරත්තේ සාර වෙන්නේ කොහොමද කියලා. ඒත් එන්න එන්න එපා. මේ සාමාන්‍ය ජීවිතයක් ගැන මේ ඇහැට පේන දෙයක් ගැන මම මේ කතා කරන්නේ. ගැඹුරට ගියොත් මට යන්න පුළුවන් උතන කරත්තයක් නෙමෙයි මොකවත් නැහැ කියලා යන්න පුළුවන් වන්න. ඒ වුණාට මේ අපේ සාමාන්‍ය ජීවිතේ නේ නේද? ඉතින් එතන සුද්ධ පවිත්‍ර කරලා දාන්න කිව්වොත් එහෙම කරත්ත කැලේ ටික අරගෙන විසික් කරලා දාලා අතු ගාලා දාන්න පුළුවන් හිතා එක්කනේ නේද? කාටද විකුණලා දානවනේ කැලේ ටික. ඊට පස්සේ අතු ගාලා දානවා. පුළුවන් නෑ නේද? පුළුවන්. දැන් එහෙමනම් ඔය ඔක උඩට ගිහින් බුදිය ගන්න පුළුවන් නේද? ලෑලි කැලිය උඩට ගිහින්. පුළුවන් ඈ. දැන් එහෙනම් කරත්තේ ගලවපු තැන අමතක කරන්න එපා. හොඳේ. මතක තියාගන්න ඕනේ. ඔය කරත්තේ නිකන් එන්නේ නෑනේ. කරත්තකාරයෙකුත් ඇවිදින් තියෙනවා. ගුණා බ්‍රේක් ගහනකොට ඌ එහා පැත්තට වැටිලා ඌගේ හිත පැත්තකට ගිහිල්ලා කය පැත්තකට ගිහිල්ලා දැන් මේකට කය කියන්න පුළුවන්ද කය කියන්න පුළුවන් ඉතින් කය කියනතෝ හිත කියන්නේ ඔකට. හිත පැත්තකට ගිහිල්ලා කය පැත්තකට ගිහිල්ලා. කය කියන්න පුළුවන්. හිත ඕනේ කයට. හිත තියන්න ඕනේ කය කියන්න. කය හිතයි දෙක එකතු වෙලා නැහැ උතන කය පැත්තකට ගිහිල්ලා. හිත පැත්තකට ගිහිල්ලා කය කියන්න පුළුවන්. ඕක මම පස්සේ දැක්කේ. නැත්නම් ඕක තමයි ඉස්සෙල්ලා ගලවන්නේ. තේරුණාද? මේක පස්සේ මම දැක්කේ. පස්සේ දකින්න හේතුවට ඒක අර අකුල අකුලක් අස්සේ ගිහින් තිබුණේ කය. නැත්තම් ඕක ගලවනවා ඇත්තම ඉස්සෙල්ලා දැක්කනම් එහෙම ගලවන්නේ කරත් එක ගලවන්නේ ඉස්සෙල්ලා ගලවන්නේ ඕක තමයි. <laughs> පස්සේ දැක්කේ ඒක. ඊට පස්සේ මම මොකද කළේ මේ කයත් කෑලි කෑලි වලට ගැලෙව්වා 32කට ගලවන්න පුළුවන්. කේසන් ලොම් නිය දාත්න බොකෝ බඩවැල් නහර සෙම සොටු මල මූත්‍ර වමනේ ඔක්කොම ගලවලා ගොඩ ගැහුවා. දැන් මේකට කය කියන්න පුළුවන්. බෑ. එහෙනම් මොනවද කියන්නේ? අසූචි ගොඩක්. අසූචි ගොඩක්. ලං කරලා බලන්න. සුවඳද කියලා. නෑ නේද? මේකේ වටිනා දෙයක් තියෙනවද? වටිනා දෙයක් නෑ, විකුණ ගන්න පුළුවන් දෙයක් නෑ. අසාරයි, අසුබයි. මේක හිත ඉවත් වෙලා ගියාන් පස්සේ ළඟ ඉන්නත් බෑ නේද? හිතත් එක්කලා තියෙනකන් නම් අපූර්වට ඉන්නවා. කවුරුවත් එනවට කැමතිත් නැහැ. පීඨ ඉවත් වෙලා ගියොත් එහෙමනම් පැනලා දුවයි ආයේ නෑ. ඔය ඕනෑම කෙනෙක් පිළිමදෝ කියන්න තියෙන එකයි. හිතත් එක්කලා කියනකම් අසුබයක් දැනෙන්නේ නෑ නේද? පිළිකුලක් දැනෙන්නෙත් නෑ. ඇයි ආත්මදිත්‍ය නැති වෙන්නේ? එහෙමනම් දැන් මේ කය ගලවපතනදී හොඳට පරීක්ෂා කරලා බලන්න. දැන් ඔතන උඩට නැගලා බුදියා ගන්න කිව්වොත් බෑ. දැන් ඔතන සුද්ධ කරලා දාන්න කිව්වොත් එහෙම පොළවත් අඩි 5ක්වත් හාරන්න වෙයි නේද? ඇයි ඕජාව විලා බැරණ තියෙන්නේ? අඩි 5ක් විතර හාරලා එතන බුදියා ගන්න කිව්වොත් එහෙම. ඒත් බෑ නේද? සුවඳක් නෑ නේද? අසාරයි අසුබයි පිළිකුලයි දුරුවර්ණයි දුරුගන්ධයි. හරි නේද? දැන් අර කරත්ති කලෝප කෑලි ගොඩයි කය කලෝප කෑලි ගොඩයි දෙක හොඳට පරීක්ෂා කරලා බලන්න. අන්න එතකොට මේ රූපස්කන්ධයේ තියෙන කය කියන රූපයේ තියෙන යථාර්ථය පෙනේ. කරත් එක ලෝපු තැනයි, කය ගලවපු තැනයි හොඳට බලාගෙන ඉන්න. එතකොට හොඳට මේකේ වෙනස පෙනේ. පැහැදිලි නේද? දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා අර පෝරෝරයක් අරගෙන අර පිරුණු වැසිකිලි තියෙනවා අරිහා පැත්තේ. ඒ වැසිකිලියක් ගොඩ දාගෙන එන්න. ඔය එකක් කරන්න නැති. එකක්ද කියලා අහනවා. ආ එකක් ගොඩ දාගෙන ඉන්නකො. ගොඩ දාගෙන ඇවිදිලා දැන් මේ කය ගලෝපදෙන් තියන්න. කය ගලෝපදෙන් තියන්න. දැන් බලන්න අර වැසිකිළිය ගොඩ දාගෙන ආපු මල්ල ඇතුලේ තියෙන අසෝචි වර්ග දෙකයි. ඒත් භාගයට පස් වෙලා නේද? කයක ලෝභ තන උණු උණුවේ ඕජාව වැක්කිරි වැක්කිරි 32ක් තියෙනවා. 32ක් තියෙනව නේද? තියෙනවා. දැන් වැඩියෙන් අසෝචි තියෙන තැනද අඩුවෙන් අසෝචි තියෙන තැනද වඩා හොඳ? ඔව් අඩුවෙන් අසෝචි තියෙන තැන හොඳ නේද? වැඩිපුර තියෙන තැනට වඩා ඒ භාගයට පස්සෙලා නෑ තියෙන්නේ ඒක. දැන් මේ දෙකින් එකක් මොකක් හරි වෙයි පැනලා දුවන්න බෑ එකක් මොකක් හරි එකක් සිප වැළඳ ගන්න කියලා කිව්වොත් මොකද්ද තෝරගන්නේ අඩුවෙන් තියෙන එකද වැඩියෙන් තියෙන එකද එහෙනම් ඔය කියන්න හදන්නේ මේ මේ කයට වඩා පිරුණු වැසිකිළිය හොඳයි කියලාද ඔය කියන්න හදන්නේ ඒකද අපෝ ආම්දුරෝ මේකේ ගණ්ඩම තියන්නේ නැති කළා නේ. ඔය බව දන්නෝ නම් අපි එන්නේ නැහැ. හොඳ වැඩේ. දැන් ඉතින් මාන්නක්කාරකම අතහැරලා දාලා උස්සගෙන අනේකයි තියෙන්නේ. පෙලක් කට්ටිය කිරලත් බලනවා. කිරල බලලා කියනවා මගේ නම් තියෙනවා 55ක්. මොනවද කිලෝ 55ක් මොනවද 80. මගේ 63ක් තියෙනවනේ. <laughs> ඉතින් එහෙමනම් දැන් ওই කට්ටිය මේක මෙහෙ දාලා යන්න එපා. උස්සගෙන යන්න. ගිහිල්ලා අනිත් දවසේ එන්න අනිත් දවසේ නම් හැබැයි ගලවනවා. කෑලි කෑලි ගලවලා ඉවර වෙලා බලනවා. කට්ටිය එන එකක් නැද්ද මන් දන්නේ. එන්න එන්න බය නැතුව එන්න ගැලෙව්වා කියලා ඇඟට තේරෙන්නේ නැතුව ගලවලා දෙන්නම් ගලවලා හැබැයි හයි කරලා දෙනවා. තිබුණා වගේම හයි කරලා දෙනවා. තේරුණේ? මට මතක් කරන් ආපු හැටි අද ගලවන්න තියෙන්නේ කියලා. අන්න එහෙම ගලවලා බලනකොටත් ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ආන් මේ පුද්ගලයා තමයි දක්ෂයා කියන්නේ. ඒ සඳහා තමයි ධාතු මනසිකාරය දුන්නේ. මේ කුණු කොට දැන් ගලවනකොට ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්. මල් ලස්සන මල් පෙත්තක් දිහායි වමනේ ගොඩක් දිහායි එකම සිතින් බලන්න පුළුවන් නම් අන්න එතන තමයි උපේක්ෂාව තියෙන්නේ. ඒ සඳහා තමයි මම ධාතු මනසිකාරය දුන්නේ. ධාන වලට යැව්වේ. උපේක්ෂාව ඇති කරලා දුන්නේ. ආන් ඒ සඳහා. ධාතු මනසිකාරය දෙන්නේ නැතුව පිළිකුල් භාවනාව දුන්නොත් එහෙම වමනේ දාගෙන වැටෙනවා ඒ කට්ටිය. ආයි කිසි කතාවක් නැහැ. දැන් වමනේ දාන්න විදියක් නැහැ. දැන් දන්නවා මොකද්ද මේ වමනේ කියන්නේ රූපයක්, වේගයක් පමණයි. ඇලෙන්නත්, ගැටෙන්නත් බැලෙන්න නැහැ. ගැටෙන්න බෑ. ආන් ඒකයි පිළිකුල් භාවනාව දෙන්නේ ඉස්සෙල්ලා ධාතු මනසිකාරය දෙන්න කියලා කියන්නේ ඒකයි. එහෙමනම් සෑම දිනාටම තෙරුවන් සරණයි